මහනුව දිස්ත්‍රික්කයේදීත් යම් වැසි සහිත තත්ත්වයක් සහ මාර්ගයක අවිරතාවයක් වාර්තා වුණා විශේෂයෙන්ම රංගල මාර්ගයේ තමයි මේ තත්ත්වය වාර්තා වෙලා පවතින්නේ ඒතර අනිකුත් ප්‍රදේශවල ආපදාන තත්ත්වයේ වෙනසක් වාර්තා වෙන්නේ නැහැ කෙසේ වෙතත් තුරු සහ එකම වයඹ ප්‍රදේශවලත් පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු නැගෙනහිර පළාතේට ඇති වුණු තත්ත්වයේ ඒ සියලු සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි අතුරු මාර්ග බොහෝ ප්‍රදේශ ප්‍රමාණයක් ජලයෙන් යටවීම වාර්තා වුණා වාන්දොරු තවදුරටත් විවෘතව පවතිනවා දැදුරුවේ රාජාංගනේ ඉගිරිමිලේ තබ්බෝ වෙන ජලාශත් එක්කම කලාව වේවත් වාන්දොරු විවෘතයි පහළ ජලධාරා ප්‍රදේශවල සිටින ජනතාව දැඩි විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මාර්ග අවිරවීම තවමත් පවතිනවා. මන්නාරම සහ පුත්තලම් මාර්ගය, මන්නාරම යාපනය මාර්ගය සහ වවුනියාව චෙට්ටිගුලම් මාර්ගය විකල්ප මාර්ග ලබා ගැනීම ඉතාමත් සුදුසු වෙනවා.